මේ දේශනේ ගාම දිනයි. මේ දේශනය බුද්ධ ගුණ ප්‍රතිසංයුක්තයි. මේ දේශනේ තාක්ෂණයෙන් ඇතිකා පැහැදිලි කරගන්න පුළුවන් ආකාරයෙන් සරලව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණයට පිළිතුරු සූදානම් වී සිටින්නේ සයක් පමණ දෙවියන්ට පැවැත්වුණු බෝධි පූජාවේ සහභාගී වූ සංසත්පතිගේ සුවල්. ඒසාවේ ධර්ම දේශනාව සඳහා විශේෂ අනුශාසනාවක් නොකොට ධර්ම දේශනාව පමණක් ඉදිරිපත් කරනවා. මේ ධර්ම දේශනාවේ යෙදෙන සිතිවිල්ලක් පාට අපේ ප්‍රකාශනය කරන ධ්‍යානාදිස්නා විදර්ශනා කියන මාර්ග ඵලානුක්‍රමයෙන් සම්ප්‍ර අමාම නිවන් සූත්‍රයට පාතිවා කියලා විස්තර කරගන්න. මාත්‍රපාතල සූත්‍ර දේශනාවේ සංයුක්තර නිකායේ චතුත්ථ නිපාතයේ තුන්වෙනි උරුවේල වර්ගයේ එන තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය. සිත් වෙනකොට පින්නතුන්ගේ සිත් ගොඩාක් එයාට ඉහිදින්න පුළුවන්. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවලු කාලකාරාම සූත්‍රයේ දේතු අවස්ථාවක ලංකා රාජ්‍ය පවා ධර්ම පූජාට පූජා කළ ප්‍රවෘත්තියක් ඒ කියන්නේ කලුබුද්ධ රාජ්‍යක ස්වාමීන් වහන්සේ. කලුබුද්ධ රාජ්‍යක ස්වාමීන් වහන්සේ කලුගේ කුකුණ සමීපයේ කලු පිළිදහස් යාට සල්ලෝ ගන්න ආසනයට රැඳෙගෙන සල්ලෝර බොහෝ දායකදී කාලකාරාම සූත්‍රයෙන් සර්වනාත්‍රික බුද්ධ ගුණ දේශනාවක් පැවැත්වුවා. සද්ධාතිස්ස රජපාලේ සද්ධාතිස්ස රජතුමා එදරස් වී සෙනඟක් සමාදන් වී විලේසියව ඉන්නකොට මේ දහම් සැදැනුණා. එතුමා දෙන්නා මේ බණ පිළිපෙළ නැදට නොගින්න පෙළවන පිටු වෙන බව ඇතුව. දෙවි වෙන කමන පිටු වෙන බවට ඇතුව තුන්වන් රාත්‍රිය. දෙතුන් පෙළවල වෙනකොට මහත් අදින්සා උදාර දුන්නා. සහතන් මහන්සේ දැනගත්ත පස්තිරිවන්ගේ සතහඳ කතා කළා. සමීපයේ යන්න අවස්ථාවේ තුම මහරජුගේ කොයි වෙලාවෙද බණහන් ආවේ. ස්වාමීනි ප්‍රථම සහතාව ඇහෙනකොට මම මෙතන ආවා. මහරජේ එළිවෙනකන් මේක කෙලවර සුඛ ජන ප්‍රණයසීම දුෂ්කර දෙයක් නේද? නැත ස්වාමී මේක දුෂ්කර දෙයක් නෙවෙයි. ස්වාමී මේ කරන විචිතුරු දුක්ඛ තුන දේශනයක සම්බන්ධ ලැබුණ නම් කිසියක් නෙමෙයි. ජීවිතේ පුරාම මට පිටදෙන බලහඳ පුළුවන් ස්වාමී. ස්වාමීන් අවකාශ ගංගාවක් විහිසකට හැරෙවතේ. ඉතා විචිතුරු බුද්ධ ගුණ දේශනාවක් ස්වාමීන් වහන්සේ පැවැත්තුවා. ස්වාමීන් තවත් බුදුගුණ දේශනා කරන්න ඉතුරු තියනවාද? මහරජේ මා දේතු බුදුගුණ අල්පයි ස්වල්පයි. ස්වාමී උපමාවක් මහරජේ සියක් සිරියක වපසරිනේ ඇති කුඹුරු යායද එක දී කර්මයක ඇද ස්වල්පයි ඉතිරි දී කරන් වල ඇත ප්‍රමාණයි. ඒ වගේ මා දේතු බුදුගුණ ස්වල්ප මාත්‍රය නොදේතු බුදුගුණ අනන්තයි. ස්වාමී සමෝපමාවක් මහරජය දෙගොඩකලා ගඟක් කරණදීට ඉතිකතු මනක් මේ ගඟ දිහට ඇල්ලුවෝ ඉතිකතු මනින් ඇතුල් වී සිටින ජලය ස්වල්පයි ඉතිරි ජලය අප්‍රමාණයි ඒකේ මා දේතු බුදුමනේ ස්වල්පයි නොදේතු බුදුමනේ අප්‍රමාණයි අනන්ත ස්වාමී තවත් කරනවා මහරජය පක්ෂී අහසේ ක්‍රියා කර කරන විට මනුෂ්‍යයාගේ ක්‍රියාපතට යට වෙන අවකාශයේ ස්වල්පයි. සිතේ අවකාශය අනන්තයි. එසේ මාදේතු බුදුගුණ පක්ෂයාගේ ක්‍රියාපතට යට වෙන අවකාශය වගේ ස්වල්ප ප්‍රමාණය. නොදේතු බුදුගුණ අනන්ත අවකාශයේ අනන්තයි. සාදුතරද ස්වාමීන් ගැලපෙන උපමාවක් ඒ වුණා. ස්වාමීන් මේ විදිහේ බුදුගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණයන් සම්පූර්ණේ කරන්නේ මේ දෙතුන් විසුතුරු දේශනාවට ධර්ම පූජාවක් පවත්වන්න මගේ යටේ වෙන දෙයක් නෑ ස්වාමීනි. මේ තුන්තියක් වටක් යොදුන් වටක් ප්‍රමාණයට නම් සාරාජ්‍ය ඒ සිංහ ධර්ම රාජ්‍ය ස්වාමීනි මේ ධර්ම රාජ්‍යය මේ බුද්ධ ගුණ දේශනාවට ධර්ම පූජාවකින් මා පූජා කරනවා කියලා ශ්‍රී ලංකා පූජා. සහකන් වහන්සේ අනුශාසනා කොට දසදාධර්ම කාර්ය කරන අනුශාසනා කොට කාර්යා ප්‍රතිපලව මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ කාලකාරාම සූත්‍රයේ විචිතුරු බුද්ධ ගුණ වන්දාත්මක සූත්‍රය. හැබැයි පාළි පාඨ වශයෙන් කැටි. එහි විස්තරාත්මක කරුණු රැස් වෙනකොට අප්‍රමාණයි. මේ සූත්‍රයේ දේශනා කලේ සාසනයට නගරයේ කාලකාරාමයේදී කාශ්‍යප නගරයේ ඇතුළු නැති පිළිතුරුලහලා තියෙනවානේ කොසල් මහ රජු බිම්බිසාර මහ රජුවන්ගේ ශරීරයක් ඇරියා බිම්බිසාර මහ රජුවන්ගේ අගමනයේ කොසල් රජුවන්ගේ නැගෙයි දෙපිරිස බොහොම සමගියෙන් පෙරටේ රාජ්‍ය කෙරේ බිම්බිසාර මහ රජුවන්ගේ කිව්වා සතුමනේ ඔබේ රටේ අනුසකෝගී මහා ධන සම්ප්‍රාප්තක සිටුරු ඉන්නවා මට එහෙම නෑ මගේ රටටත් ඉච්චෙන කියවන්න කිව්වා. ඔය අතර ජෝති සිටුවරයා, කාසවරය සිටුවරයා, කුන්නක සිටුවරයා, ජටිල සිටුවරයා, යෙන්දික සිටුවරයා කියන පස් දෙනා හොල්ලන්නට. ඒතරම්ම ඒ අතෝ ඒ රටේ අනුත භෝගී මහා ධන සම්පත් සිටුවරු. යෙන්දික සිටුවරයාගේ පුතුණෝ ඉන්නවා. දනන්දේ සිටුවරයා, විසාකා මාතාවගේ සිටුමා. අතුරු කටුකා කරගෙන මේ තනන්නේ පිටවලයා සමන්ගේ පිටිසෙත් එලස් නෝරට පිටත් වෙනවා. ඒකවත් විකාසාව කුඩා වයසේ. විකාසාවට වාට කටේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුනේ පළවෙනි චාරිකාවේදී මේ බක්තිය නගරයේදී බණහල විකාසාව සෝවන් වුණේ. ඒ වෙනකොට විකාසාව තව කුමරියක්. විකාපාව ඇතුළේ ඒ පෞරයේ සියලුම දෙනා ධනංජය සිටුවරයා සරත් නුවර බලා පිටත් වෙද්දී සරත් නුවරට දෙතුන් හතක් තියෙන කියන්නේ දවල් ආහාර ගැනීමේ කටයුතු සංවිධානය වුණා. සාමෘතිකත් කියන. ඒ අතරත කොටුමහ රජුගේ ධනංජය සිටුවරයා දෙන්නම සාකච්ඡා කළා. දැන් මේ නිසා විශාල පිළිසෙට සරත් නුවර අධ්‍යන්තරයේ නැවතුම් දෙනාට වඩා මේ ප්‍රදේශයේ නගරයක් නිර්මාණය කළොත් වටිනවා. යුරෝප් හතරක් තවත් නෝරද තියෙනවා. යුරෝප් හතර කියන්නේ අපේ 60ක්ම ගණනෙන් බැලුවොත් 60ක්ම 65ක් තරම් ප්‍රමාණයක්. ඉතින් මේනලු ඒ ස්ථානයේ දවල් ආහාර මෙහෙට කර ප්‍රචාරයේදී නගරයක් නිර්මාණය කළ බැවින් ආකේත කියලා නම ලැබුණා. ඒකත් වැඩි සරණ නගරයක් නෙමෙයි බුද්ධ කාලෙම ඒ ආසන්න කාලෙ නැතිවෙච්ච නගරයක්. මෙන්න මේ සාකේත නගරෙ කියා තවත් පිටුරේ. ඒ තමයි කාලක පිටුරය. මේ කාලක පිටුරයාගේ පවුලේ සියලුම දෙනා අපෞද්දේ. ඔය අතරත අනාථ පිළිලි පිටුරයා ඉගෙන ගන්න කාලේ මේ කාලක පිටුරයාට එකවක එක පන්ති ඉගෙනගෙන තියෙනවා. ඒක ගුරු පිළිලි. මේ දැන්න බොහොම සමගියි. මේ දෙන්නගේ කතිකාවතක් තිබුණා අපි දෙන්නාගේ දරුවෝ කුමර කුමරියන් ඔවුන්ව විවාහ කපස් කරගන්න ඕනේ. අපේ මිත්‍රත්වයේ සෑම දායක අත්න්න ඕනේ. ඒ අනුව අනාථ කෙනෙක් සිටුවරයා සෝවාන් මාර්ගඵලාදී බෞද්ධයෙක්ව තමන්ගේ ධර්ම පිටා මාර්ගඵලාදී බාට පමුණාගෙන සිටිද්දී ඒකාමාරාමී කරවා මනෝනිකාත්‍ය පින්කම් වල යෙදී සිටිති. අර කාලක සිටුවරයා ඉගෙන ගන්න ක්‍රමවේදී කරගත් ප්‍රතිපාදක අනුව අනාථ පිළිගේ සිටුවරයාගේ සූරතු බද්දලා වියන්නේ සමන්ගේ පුතුන්වන්ගේ සාරණපාවාදී ගැනීම සඳහා යෝජනාවක් කළා. ඒ මුලින්ම ඇති කරගත් ප්‍රතිඥාව නිසා මේක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. පසුව බුදුරජාණන් වහන්සේට ගිහින් කලකරෙ හිටියා. ස්වාමීන් මගේ දිනේ සූර සුභද්‍රා සෝවාන් කෙනෙක්. මේ විදිහට කාලක පිටුවරයාගේ පුතුණවත් විවාහ විවසුම් කරගන්න යන්නට සුදුසුද? බුදුරජාණන් වහන්සේ අනුමත කළා. එයත්ෝ දැනට අබෞද්ධ වුණ අනාගතේ බල අනුමත කළා. ඒ අතර සූර සුභද්‍රා බුදුරජාණන් වහන්සේට විශේෂ ආරාධනයක් කළා. ස්වාමීනි මගේ දෙමව්පියන්ගේ පෙරමින්නකොට මම හැමදාම පින්කම් වලේ දෙනවා. මට මෙතන ආසියන් වහන්සේලා දකින්න ලැබෙනවා. බණහන් ලැබෙනවා. ධම් දැනන් ලැබෙනවා. වස්ති වේක්ෂණ ලැබෙනවා. වදින්න පුළුවන් ලැබෙනවා. අනේ ස්වාමී මගේ පියාණන් වහන්සේගේ පොරොත්තුවක් නිසා මට මේ විදිහට පසුතලයකට යන්න වෙනවා සාපේක්ෂනාදරේ ඒ කවුලේ සියල්ලෝම අබෞද්ධයෝ අනේ ස්වාමීනි මං යන්නේ වරින් වර ආගෙන කරන තේකුවා මට අවශ්‍ය වෙනවක මම ඉතර දුරින් නිසා එන්න බැරිව මම යම් වෙනවක ආරාධනාවක් කළොත් මට අනුග්‍රහ කරන තේකුවා කියලා ආරාධනාවක් කළා. ඒ අතරේ දැන් මංගල උත්තරයක් සිද්ධ වුණා. බොහොම උත්තරාත්‍රියෙන් සුඛාකා මාතාගේ මංගල උත්තරය වගේම ලක්ෂණ උත්තරයක් සිද්ධ වුණා. දැන් මොන්නේ කාපේත නගරේ කාලක සිටුවරගේ ගෙදරට මේ සූල සුභද්‍රාම පැමිණිලාම ඒ කාලක සිටුවරයාගේ දානමයකින් කමක් සිද්ධ වුණා. ඒ දානය ඔහුගේ උයනක් වෙනවා. ඒ උයනේ 500ක් නිගන්ඨයන්ට නැවතුම් දීලා තිබුණා. නිගන්ඨයන්ට මේ උයන පවරලා දීලා තිබුණා. මේ නිගන්ඨයන්ට තමයි කාන්නේ. ඉතින් සූල සුභද්‍රාවට කිව්වා කියන්නේ අපේ ආර්යයන් වහන්සේලාට දානයක් තියෙනවා. දානෙ දෙන්න දෙන්න වඳින්න දෙන්න කියලා. ඉතින් ආර්යයන් වහන්සේලා කියනකොට සීලසුභද්‍රා පුදුම සතුටකින් ගියා ඒ සම්බෙදෙන තැනට. විහාර නිගන්ත පිළිසක්. පිරිවස්ථාපන ඇති විරුවස්තර පිළිසක්. මේතුමේට පුදුම පිළිකුලක් ඇති වුණා. කිවානේ නේද ආර්යෝ නේද ආර්යෝ අභ්‍යන්තර කිරියෙකුත් නැහැ බාහිර ඔස්සක්කයෙකුත් නැහැ සීලෝස්සක්ක මාත්‍රයක් නැති නියතෝ ආර්යෝද කියලා කියලා ගහලා තමන්ගේ කාමරයේදී මේක නිගන්ඨයාටම විග්‍රහයක් වුණා. නිගන්ඨව සිටුවරයාට දුන්නාරෝපණය කළා. ඇයි මේ විදිහේ කාල සංඥාවක් නේදට ගෙනන්නේ? ඒ අතුලේ කාලේ බෞද්ධයෝ කාල සංඥාව කියන්නේ. දෙන්නේ සුලසු බද්දරාව දැන් හරිම ලැජ්ජාවෙන් තමන්ගේ කාමරේ කරා. ඒ අතුලේ කරන්න දෙයක් නෑ නිගන්ඨව සීට් එකට යන්න ගියා. ගානේ තියෙන සිතින් ආකෝල ව්‍යාකෝල වුණා. මේ සිටුවරයාට තියාගන්න දෙයක් නෑ සිටුවරයා කියවා ස්වාමීනි අමනාප වෙන්න එපා ලපට කෙනෙක්නේ හානි හදනනේ අපි කර්ම කියලා හදාගන්න ස්වාමීනි අමනාප වෙන්න එපා කියලා නිගන්තයන්ට කිව්වා. පස්සේ හන්දෑවේ මෙන්න සිටුවරයාට සූල සුභාග්‍රහවල කැලේ බොහොම ඉවසිල්ලෙන් කතා කළා. දියන්නේ සුභාපේ ආගයන් වහන්සේලා නිග්‍රහ කිරීම නිසා ඒ සුඛල කිරීමටපත් වුණා. අල්ලගෙන කෙරුණේ අනේ පියාණන් වහන්සේ සමාව දෙනවද මං ආර්යයන් වහන්සේලා කිව්වට ආවේ අපි ආර්යයන් වහන්සේලා නම් කොහොමද නෙමෙයි එහෙනම් කොහොමද මෙන්න මේ විදිහේ කුණයන් දෙන් සමන්වාගත කරන ලක්ෂණ ගාථා පෙළෙන්නේ ගාථා පෙළෙකින් ගුණ කතරයක් කළා සංග්‍රහණය ගැන සම්තුම්නියා සංකමානසා සංතං චේතං ගතං චිතං කුක්කිච්ච චක්කු නිකදානී සාධිකා සම්මානම අපේ ආර්යයන් වහන්සේලා සාන්ත නිදුලම් ඇත්තෝ සාන්ත සිත් ඇත්තෝ ගමන සිටීම වාදීම බොහොම සාන්තයි යතේලාලෝ මෙත් ඇතුලේ ඉරියව් පවත්වනවා සුමහන්සේලා අභ්‍යන්තර බාහිර බොහෝම පිරිසිදුයි ඔයාලගේ තමසන් පෙළදී සංගතයේ ගුණකතනය කරනකොට අනිත් පැත්තන්නේ සිිතේ හෝමෝල් ගමන වෙන විදිහේ ප්‍රසාදිකුත් ඇති වුණා. ඇති රසේ වගේන්නේ ඇත්තට ඒ වාගේ ආවෝ ඉන්නවනම් අපි අහලත් නෑ තුන්වන් අපට ගෙනලා දෙන්න. ගාමියතේ පොළොතුළු සාදරය. ආගෙට පිටුවන යාසීවා කල් ගන්න නැතුව ගෙතෙන් නෑ මං ගෙනත් දෙන්න. ආ දැන් මං ගෙනත් දෙන්නම්. හැබැයි මම කියන හැටියට වත් පිළිවෙල සංවිධානය වෙන්න ඕනේ. ඉතින් මෙතුන් මේ සමන් පිටකමල් ගොඩාක් තිබුණා. සමන් පිටකමල් අරගෙන ගියා මතුහන් කලාවට මාලිගාවට. ඊළ බුදුරජාන් වහන්සේ ඇදෙන දිහාව දන්නානේ ඒ දිහාවට මල් පූජාවක් කළා. යදන බුදුමුණ කියන තේර බුදුමුණ සත්‍යක්‍රියා කරලා මේ මල් ටික ආහාර දෙනවා. ආහාර දෙන්නේ ජීවමන බුදුරජාන් වහන්සේ ඉස්සරහා ඉන්නා විකාදනේ ස්වාමීනි මේ අතිවිශේෂකමයි මාගේ මේ දූතකින වලට ආරාධනය දෙනවා. ස්වාමීනි චේතෝ ගැතන සංසීය ප්‍රවේශන ප්‍රතිසම්බිදාස්ත්‍රාත් මහා සීලාකර දොස්තනයන් වහන්සේලා සමග මේ නිවසට වඩිනාසේක වාගාමිත කියලා ආරාධනා කරලා මාගේ ගාවට ගියා. කුදුම කියා එතුමිය දේහාලා මේ කෙනෙක් නෙමෙයි. නමුත් බුද්ධ ගුණ ගණේ කොච්චර ශ්‍රේෂ්ඨද ආශ්චර්යද අද්භූතද විද්‍යමානද මහානුභාව සම්පන්නද මේ මාසික අහසේ කොටිනු ගියා සරුවත්යන් වහන්සේ සිව්වනක් පිටම යද්දී දහම් දේශනේ සිටිද්දී ධර්ම ආසනයේ පිළිහෙලින් ඉදිරියෙන්වත් සත්‍යවාදී මේ මාසික අහසේ හැදුණා මාසික අවසන් වී පිළිස නැගී ගියාට පස්සේ අනාගතේ නිදෙසිත වෙනවා ඉස්සරහට සමීනි දෙකකාසේ පසුවියක් සම්පූර්ණ දෙයෙන් පාඩුවන් දිරුවා. සමහර සූරජ් බාග්‍රාවගේ ආරාධනයක් බාරගත්තා. ස්වාමීන් කවුරුත් ආවේ නැහැ. මේ කියන්නේ ඉහළ මල් මේව තමයි අද ආරාධනය කරන්නේ. ස්වාමීන් මෙච්චර දුර සිතාලෝකේ සද්ධා සම්පන්න සීල සම්පන්න ශ්‍රුත සම්පන්න ඥාන සම්පන්න කෙනෙක් ඇතුළු ප්‍රඥාත්‍රයේක ජීවන දෙනවා කියන තේරෙනවා. දෙවියන් දිනුවත් පරිදි සුමේ සඳෝ ප්‍රකාරයේ සියමන් දුරු සංකල්පනා කිව්වා. සතන්දරා ඉඳකිතාම යටිච්ච තැන පොළවේ කියලා හොයන්න බෑ. ඒ වගේ ශ්‍රද්ධා ගුණ නැති කෙනෙක් උතරින් කියක් ඉස්සරහම කියක් තේින්නේ. නමුත් මේ වගේ ශ්‍රද්ධා සම්බන්ධ බුද්ධ සම්පන්න ශ්‍රාවකයෙ කොතන හරි ඉන්නවනම් ඒ වගේ අත්‍යවශ්‍යකයේ කටයුතු කරනවා. සාපේක්ෂව ආපිනේ මොකක්ද මාතෘකාවක් මම කියන්නේ කාර්යයක් විස්තරලාට සම්මුත් වෙනස් ලක්ෂණ දෙකේ මාතෘකාවේ ඒ දරුවාගේ දහනට වැඩිම ගැන මම සතුටු වෙනවා ස්වාමීනි ඒ දරුවාට අනුග්‍රහ කරන්නේකවා කියන සමාධිය. ඉතින් පසුව ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදාම කළ ආනන්දේ හෙට දවසේදී සත්‍යක නම් අපි අත්‍යන්ත කරන්නේ සමාධිය කරලා තියෙනවා. සමාධිය දෙක්තිය. අපේ දෙකට තුන් විසුත්‍රාට දීම කරා බුද්ධ ප්‍රවපක 500ක් සංඝයාට සාසයට ළඟට වඩින්න දවස් 500ක් මා දෙන්නේ තියෙනවා. ඉතින් එතකොට ඒකක් සම්පූර්ණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා 500 නමක් දැන් ගන්නට සූදානම්. ඒ අතරේක රාත්‍රියේ මේ චූල සුභද්‍රාව නැවතත් තමන්ගේ නිවන කාමරයට ගිහිල්ලා මේකට ආරාධනා කළා. මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ බොහෝම බුද්ධ කුත්‍ය ඇති කෙනෙක්. මේ ස්ථාන වලට වඩින්න වෙනවා ධර්ම දේශනා කරන්න වෙනවා අනුන්ගේ හිතසුව සඳහා කටයුතු දෙන්න තියෙනවා අනේ මගේ ආරාධනය පිළිගත්තද නැද්දෝ කියන හිත කෙරේද නොකෙරේද මේ ආවිදිතේ කායනකොට මෙන්න වෛශ්‍රව දිවරාජයා වෛශ්‍රව දිවරාජයා ඉන්න තියුණා නැගෙන්නේ බලේපත් එතනකේ බුද්ධත්වමක සංසීයක් සංගරාජයේ දෙන්න වදින්න ආරාධනා බාරගත්තා කියලා සාදු සාදු මගේ ප්‍රාර්ථනා විචුණා කියලා පුදුම සන්තෝෂයකින් එතුමිය රාත්‍රියේ දෙවලා උදේ පාන්දරම වත්තිලේ සංවිධාන කළා. ආසනේ පණවෙන හැටි, සංකේතා කරන හැටි, පාගවන්දකල් කරන හැටි, කීලේ එළෙන හැටි, උඩුගිරම් බන්දරන හැටි ඔක්කොම විධාන කරලා නියම ගරුත්වයෙන් දාන ශාලාව සංවිධාන කළා. නිසිතේ කැපකරු පන්දරින් ගාමේ සතුදානම් කෙරෙව්වා. මගේ බලාගෙන සිටියා. දැන් වදී දැන් වදී බලා අඳින්නකොට දෙන්නේ ඊළඟට දිසාවෙන් විදමගලවා සංසියක් උදා වුණා. හාල් වල්ලා සංගරේ ආර්ධාන පුරාද. ඉතින් ඉස්සරහට දුපත් මුදුනේ තියාගෙන මේ අපාතේ පාරාන්තව සම්මිදී ආවන් හදනවා පරිවා. අනේ සාමයක් කිසිම දෙයක් නැහැ. මේ මේ ආකාරයෙන් ආකාරයෙන් මාන්තයන්නේ. අපි මේ යන්නේ ජීවිත පිළිස ඒ රටේ සිටින ගෞරවය දෙකම කෙලවර වෙනකොට කාලක සිටිවරයතුළු කවදේ සිළු දෙනා සුභාස්දාරි සමරණ කරන සමාජ මේ කවුරු අර්ථය වල විස්තර කරන යථාර්ථය. ඒ දරුවෝ මේක තමයි. අපි මේ හැම දෙයක්ම කරන්නේ අහු වෙන නැති ආරක්ෂාවක් වාද පැනලෙවුවා. මෙන්න මේ ආරක්ෂාවය ඇතුළු කරගෙන ඒ මුල් රටේ නගරවාසී විශාල පිරිසක් දෙලව දූදුව සාන්ත නිවන සඳහා වැඩ කරගෙන යද්දී කුලදරුවෝ 500ක් මහලු වුණා. කුලදරුවෝ 500ක් මහලෙයි ඒ ස්ථානයේ මහා ගම්පුල් අවස්ථාවක එක් දිනක ධම්සභා මණ්ඩපයේ රැස් වී බුදු ගුණ පතනයේදී සිටියා. අතෝ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගුණ සමන්නාගතයි මහා සාගරයට වඩා ගැඹුරු ගුණෙන් යුක්තයි මහා මෙරට වඩා උත්සූ ගුණෙන් යුක්තයි අපනිකා බ්‍රහ්මණයට වඩා කනනකුළු ගුණෙන් යුක්තයි මේ කිදී ගන්න ගන්න බුදු ගුණ සාකච්ඡා කර දෙන්නේ ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ කණේ බුද්ධාසනයේ තෙවිගෙන යතිය සියල්ලම නිහඬ වුණා අතිශයින්ම නිස්සබ්ද වුණා අලුත් නිස්සබ්දම දැනුම ඒ සබ්දේ කරන කරමත නිස්සබ්ද වුණා. බණක් අහන වෙලාවේ බුද්ධ වන්දනා කරන වෙලාවේ ඒතරම් නිස්සබ්දතාවයක් ඇති වෙනනම් කොච්චර සාන්තකමක් සිටේ කියනවාද? සිටේ සාන්තකම න්යාර නිස්සබ්දතාවය ඉතින් මේ ආකාරයේ සරුවක්යන් වහන්සේම කතාව ආරම්භ කළා. මහණෙනි මගේ පැමිණීමට පෙර මේ සංගපුරිතේ සාකච්ඡා වුණේ කුමක්ද? සිංහයයි ස්වාමීන් වහන්සේ දෙකක් කතාවකින් කියන්නේ අපි මේ බුද්ධ ගුණ සම්බන්ධ සාකච්ඡාවකදී කියන්නේ සාදු සාදු මහණෙනි පිරිසක් එක්කාසු වුණාම කරෝ දෙකයි තියෙන්නේ දහාවනික කතාවක් දෙන්න නැත්නම් ආර්ය සූර්යයන් භාවයේ ලඟෝ සමාධියකට හේතුදාගෙන වාසය කෙරේ දැන් මේ පිරිස ධාර්මික කතාවක වෙදී සිටියේ මහණෙනි බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණයන් කොතෙක් සිටුව දේශනා කළත් නිවලාන්නේ නැහැ. ඒවා පිටන්න කියන්න දේශනා කරන්න අහන්න ශ්‍රවණය කරන්න සමන්දි පිටේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොද්ධාංග ධර්ම මාර්ගාංග ධර්ම ගැටෙනවා. නිසා මේ පිටේ සාකච්ඡාවිතාව සාර්ථකයි කියන සාපේක බුදුන දේශනාවක් කරන පිළිතුර මේ සූත්‍ර දේශනාව මා සෝතා කළා. හැබැයි මේ සූත්‍ර දේශනාව එදා කාලබුද්ධ රත්නක මහ රහතන් වහන්සේ මුළු පුණ්‍ය මහාත්‍රියම අඛණ්ඩ අතරක් නෑර දේශනා කළා වේදනා මේ සූත්‍ර දේශනාව ගැන කෙටියෙම කෙටි හඳුන්වන්නේ දැන් කාරණා මාතෘකා කළ සූත්‍ර පාඨය දිහා හැබැයි මේ දේශනාව අවසන් වෙනකොට අනුසන්දු පහක් කියනවා ගැන කියුණා. කාලක සිටුවරයා විසින් සාදය දනාගෙන සිය උයනේ සකස් කළ පූජා කළ විහාරස්ථානයේ කාලකාරාමය. මේ කාලකාරාමයේදී මේ දේශනේ කරේ ගැනීම ඒ නම තෝරා කාලකාරාම සූත්‍රය කියලා. ඒකට මාතෘකාව දෙනවා. ඊළඟට යම් විස්තරය දැන් මෙතෙන්ද පළමුව විස්තර මහන්සියලා ආමන්ත්‍රණය කළේ වික්ෂුන් වහන්සේලා තමයි ඉස්සරහින් වාඩි වෙලා ඉන්න බඳ පිළිතුරු. වික්ෂුන් වහන්සේලා තමයි ඉතින් හරියට බලන්න ආවම සත්‍යය බලන්න. යම් තාපස්ස සබ්බන්නසස්ස සස්සමනබ්බාපඤ්ඤා පදාතදේ මනුස්සාය. වික්ඛං සුතං මුතං විඤ්ඤාකං සත්තං පරිවිකං සම්විකං මනසා. සමතං ජානාමේ මෙන්න එක අනුසන්දියයි. මේ අනුසන්දිය. මේ අනුසන්දිය ඒකෙන් තුනක් තියෙනවා එතන පරිවර්තන භූමිය කියන භූමිය. මේක භූමිය තියෙනවා පහ. පරිවර්තන භූමිය ඊළඟට සෝමතා භූමිය, සත්‍ය භූමිය, ආදී සීලාන්තර භූමිය සහ ආදී භූමිය කියනවා. ඒක අනුකූලයෙන් පරිවර්තන භූමිය කලවෙන්නේ. දෙවන්නේ සීලාන්තර භූමිය. ඊළඟට සත්‍ය භූමිය, අනේ සෝමතා භූමිය කලවෙන්නේ. මේ පහකින් නිස්සාරයි මේ සූත්‍රයේ දේශනා වෙලා තියෙන්නේ. සර්වඥ භූමිය, සීලාසර භූමිය, සත්‍ය භූමිය, සෝමතා භූමිය සහ ආදී භූමිය. එයින් සර්වඥ භූමිය සම්බන්ධ පද තුනක් තියෙනවා. සමහන් ඥානාමී කියන එක පදයයි. සමහන් අත්ඥාතින් කියන එක පදයයි. සර්වඥ භූමියයි. දැන් මේ සම්බන්ධවයි දෙකක් දෙවියන් කයිද සමහර තත්ත්ව මානයන් කයිද සත්‍යම තත්ත්ව ඥානයන් කයිද සත්‍යමන ප්‍රාණය සම්පම දෙනික ඒක ලබාගන්නේ විත්තං දක්නා ලැබෙනමක් නැත්නම් දෙයක් සුතං ඇසෝ දෙයක් මුතං ආග්‍රහණය කළ හසවින්ද විස්පංශ කළ දෙයක් විඤ්ඤාතං සිතන කරගත්ත සත්තං ඉදේන දොරටුවට හමු වූ පරිවේකිතං ප්‍රයාබය හමු කරගත්තා වූ අනුනිකතං මනසා සිතින් නැවත නැවත නැවත ප්‍රයත්නගත්තා වූ යම් අරමුණ ඇතුළු සමහන් ඥානාලෝකයේ සියල්ල මම සරුවකතාඥාණයෙන් දැනෙවි. ඒකට මොන තරම් පුදුම දෙයක්ද දෙවියන්ගේද, ලක්ෂ්මයන්ගේද, මාරයන්ගේද, ශ්‍රමණයන්ගේද, බ්‍රාහ්මණයන්ගේද, දෙවි මිනිසුන්ගේද, එවාගේම මුළු මහත් සත්ත්ව ප්‍රජාවගේද අහන දේවල්, දකින දේවල්, ප්‍රාණී කරන දේවල්, වන්දේවල්, සාධන දේවල්, සිතන දේවල් කියන්න කරුවක් යන වහන්සේ දකින. හැබැයි හැම වෙලාවෙම දැකලා තියෙනවා නෙමෙයි. ආවර්තන කළ කමෙන් දකිනවා. භාවනාවට එන කොටස් කරයි. ඒක තමයි අභිඥාතුන්. අභිඥාතුන් කියන එක සම්දේන අභ්ඥාතුන්. අපි සෙයින්ම විශේෂයෙන් මම ඒ සියල්ල දකිනවා. දකිනවා. දන්නවා. සංසභාවකත් විදිතා. ඒ දැනීම තමයි සඳුනවල දහසක් නැගත වගේ වලා තීර්ෂණද තැහැදිලිව ප්‍රකාශ කරන මම ගන්නවා මේ පදතරේ දේවනා හරුවක් නෙවෙයි යම් කිසිම හේයන් ආනාමාති ධම්මං ඥානසබ්බං අත්තෝවා පරත්තෝ යදෝදි වතෝ සංකරාශෝ අත්තෝ උක්කාරෝ අත්තෝ ගම්භීරෝ අත්තෝ ලේජෝ අත්තෝ නීතෝ